දැයි ගෞරවනීය මෑණිවරුන්ගෙන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අවස්ථාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකටයි සම්බන්ධ වෙලා ඉන්න ඔක්කොමලා වගේ ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන හැටි දන්න නිසා අලුතෙන් හඳුන්වා දීමක් කරන්න ඕනේ අපි ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න කියලා රජී මහත්තයන් ඉල්ලා සිටිමු අවසරයි ස්වාමීන් වහන්සේ පෙරවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ නිමිත්තක් නැතිව කය දෙස බලා සිටින මම තාපය ළඟ වේගයෙන් රළ ගසන්නාක් මෙන් නාසය ළඟ වේගයෙන් රළ ගසන්නාක් මෙන් තත්වයක් දැකිය හැකි විය. ඉන්පසු එය හිස මුදුනට ළඟා විය. හිස මුදුනද වේගයෙන් විදුලියක් ගමන් කරන්නාක් මෙන් ඉහළට පහළට තෙරපෙන්නට විය. එය නලලට මුහුණට බෙල්ලට ගමන් කළා. හරියට තොරණක නිවෙන පත්තු වෙන ලයිට් සමූහයක් මෙනි. මෙසේ ටිකකින් එය නැති විය. නැවතත් ටික වේලාවකින් එසේම සිදුවිය. මෙය කීපවරක් අත්දැකෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ වටහා දෙන සේක්වා. ඔබ වහන්සේට උතුම් නිවන් සුව පතමි. මේක අර පටන් ගන්න වාක්‍යය කියලා තියෙනවා අරමුණක් නිමිත්තක් නැතුව කය දිහා බලන් හිටියයි කියලා. ඉතින් සාමාන්‍ය අර අරමුණක් නිමිත්තක් හසුරුවපු අරමුණක් නිමිත්තක් ඉක්මවපු අරමුණක් නිමිත්තක් කැඩේ භාවනා පුරුදු කෙනෙකුට මේකට යන්න පුළුවන් ඒ කෙනාට වෙන්නේ ওই මොනවද වුණත් ඇයි කියලා අහන්නේ ඇයි කියලා අහන්න සැක තියෙනවනම් මේක පිළිබඳව විශ්වාස මදි නම් ඒක න තාම අරමුණක් ඇසුරු කරලා පුහුණුව මදි. ඒක නිසා මේ වගේ දේවල් කයේ නිතරම සිද්ධ වෙනවා. ඉතින් යාට බය හිතෙනවනේ මේ ඇයි මෙහෙම වෙන්නේ අර කවදාකවත් නැත් දේවල් මොකද වෙන්නේ කියලා සැක බය සංකා අනිශ්චිතතා ඇති වෙන නිසා තමයි අර හුස්ම ගන්න කියන එක රිද්මිකට යන්නේ මේ ආස්වාසය මේ ප්‍රාස්වාසයල යාට ඒක මත රඳාපවතින්න පුළුවන් ගතිය වැඩි ඒක නිසා මේ මේ වගේ ගියත් කමක් නැහැ Tamanට සැකනම් මේ මොකද මෙහෙම වෙන්නේ ඉඳපු ගමන් උගුර දැනෙන ගමන් පපුවේ දැනෙන ගමන් ඔළුවේ දැනෙනවා. ඉතින් මේක දැනෙන්න පුළුවන් කොහොමද කයේ තමයි හිත තියෙන්නේ. මේ සැකය අර ඉදිරි ගමනට බාධා කරනවා. ඒ වෙලාවට යාට කරන්න තියෙන්නේ ඒක හරහා ඒක ඇතුලේ මට මේ ආස්වාද ප්‍රසවාසයේ තියෙනවද මොකද ඒකේ රිද්මයක් තියෙනවා. ඒ රිද්මය ඇඟට බන උනනවා. විශ්වාසයක් ඇති කරනවා. ඒකට විශ්වාසය ආපහු ඇති කරගත්තාම පේන්නේ හුස්ම තියෙද්දිද මෙව පේන්නේ මේක පේන්නේ සහ හුස්ම නැතුවමද නැත්නම් හුස්ම තියනවා බලන්නේ නැද්ද කියලා ඒ හුස්මට අරමුණකට නිමිත්තකට හිත දාන්නේ මේ ආදුනික හිත මේ තරම් ශීඝ්‍රයෙන් වෙනස්ව දකින්නට කලකොල වෙන නිසායි. කෝල වෙන නිසායි, කෝඩු ගති පාන නිසායි. ඉතින් ඒකට අවශ්‍ය විශ්වාසය ඇති කරගන්න නිසා මේ කෙනාට මේ වෙන දේ මොකද්ද කියලා දැනගන්නවට වඩා දැනට අවිලා තියෙන සැකයක්, දැනට අවිලා තියෙන ඉදිරි ගමනට යන්න බැරි ගතියක්, ඒකට හේතු විශ්වාසය මැදිකම, අන්නේ විශ්වාස මැදි ගතියක්, සැක ගතියක් තියෙනවා ආයෙත් බලන්න මේ එතන මෙතන ලයිට් දානා වගේ පේන ASCII හුස්ම දිහා රිද්මයානුකූලව සිදුවෙන ප්‍රත්‍යක්ෂණය කළ බලන්න පුළුවන් හුස්ම පේනවද කියලා බලන්න පේනවනම් ඒකට ගිය ගමන් ওই සැක නැති වෙනවා. ආයෙසට කොන්න මේකට යන්න පුළුවන් නැත්නම් හුස්ම ඉන්න පුළුවන්. අන්න ඒ විදිහට මූල කර්මස්ථානයක් නිමිත්තක් අරමුණක් හොන්තට වශී කරගත්ත කෙනාට තමයි ඒක නැතුව වුණත් යන්න පුළුවන් වෙන්නේ. ඒක හරියට කියනවනම් බයිසිකල් පදින්න පුරුදු වෙන එක නා දෑතෙන්ම හැන්ඩල් එක අල්ලගෙන තමයි පදින්නේ ඒත් වැටෙනවා. හොඳට පුරුදු වෙච්ච කෙනාට හැන්ඩල් එක අතහැරලා පදින්න පුළුවන්. ඉතින් දැන් කිව්වොත් එimhe හැන්ඩල් එක අතහැරලා පයින්නවා සෝන්නස මම වෙවුලනවා දඟනවා ඒ නැති හැන්ඩල් එක අල්ලගනි. ඕනනම් හැන්ඩල් එක අතහැරලා පදවම ඕනනම් හැන්ඩල් එක අල්ලගනි. අන්නේ වගේ තමයි ඒ හැන්ඩල් එක වගේ තමයි ඔතන තියෙන ඔය සක්මන් කරනකොට පේන වම දකුණ දෙක. එහෙම නැත්නම් පරියංගේ ඉන්නකොට ආස්වාද ප්‍රසවාස දෙක නැත්නම් පිම්බීම හැකිලිම දෙක. ඒක ඉක්මෙව්වට කමන්නේ භාවනාව තමන්ට හුරු නම් භාවනාවට තමන්ට විශ්වාස නම් විශ්වාස නැත්නම් ආයෙත් බලන මූල කර්මස්ථානේ මෙන්නෙහි කරමින් කරන්න මූල කර්මස්ථානේ. එතකොට ඒක මත වෙනකොට ওই තියෙන සැක දුර වෙනවා. මේ මොකද මේක වෙන්නේ කියලා අහනවයි කියන්නෙම අනිත්‍ය සංඥාවට අභියෝග කරනවා. අනිත්‍ය සංඥාවට බාධා කරනවා. ඉතින් යන්නේ නැහැ හිතේ එතකොට. අපිට කරන්න තියෙන තව තවත් මේ අනිත්‍ය සංඥා වැඩිවීම සඳහා කුමක් කළ යුතුද? අපේ න්‍යාය පත්‍රෙන් තොරව මේ වැඩේ වෙන බවට නොපැකිල බලහින්ද ගත්තේට හිත කොහොමපත් කරගනිද කියන මිසක් ඇයි එහෙම වෙන්නේ ඇයි මෙහෙම වෙන්නේ කිය බල බල හිටියොත් ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බැලුවා වගේ භාවනාවේ බාධා වෙනවා ඒක ආධුනිකයට සාමාන්‍ය සිද්ධ වෙනවා අන්න එම සැකේ දුරු කරගන්න තමයි මූල කර්මස්ථානට යන්නේ ඒ නිසා යම් වෙලාවක මේ ලියපු කෙනාට හෝ වෙන කෙනෙකුට මේ වගේ භාවනාව සිතු වෙලා යනකොට සැකයක් අනිශ්චිතභාවයක් අනතුරුදායක තත්වයක් වැටෙනවනේ මුල් උපදේශ තමයි මූල කර්මස්ථානේ මෙනෙහි කරලා ආය පිරිමදින්න. එතකොට ඒක නැති වෙයි. නැති වුණාට පස්සේ ආයෙත් යන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම හුස්ම බලන විට උඩුතලයේ කම්පන දැනෙනවා. ඉන්පසුව එය ඇඟ පුරාම වාගේ යන බවක් දැනෙනවා. ඉන්පසු මාව සුළඟේ ඇදී යන බවක් දැනෙනවා. මෙය ඊටා වේගයෙන් වෙනවා. සිත කයත් හිත කයත් ඇදගෙන මනසින් බලාගෙන හිඳමින් ආකාශයේ ඇදී යනවා වාගේ දැනෙන්නේ. ඊතා වේගවත්ද වෙනවා. තිරස් තලයක තිරස් තලයකයි ගමන සිදුවන්නේ. සෙන්ටි අංශක 360ට කැරකී යනවා. වේගය අඩු විට වේදනාව පතවි ධාතු ස්වභාවය මතුවෙනවා. වායෝ ධාතු වේගය එහි සිසිල පතවි ධාතු ස්වභාවය ආදී මෙනෙහි කරමින් මෙසේ ඇදී යන දෙසන් බලා බලා සිටමින් ඉන්නවා. පසුගිය වැඩමුළුවක අවසාන කොටසේදී මේ පැවතුණු වේගය ඊටාත්ම වැඩි වුණා. ගුවන් යානයක තටුවක ඉන්නවා වාගේ වේගයක්. මේ ගමන සිදුවන්නේ තද දම් පැහැති ආකාශයක් තුලයි. වේගය වැඩි වෙලා එක පාරට දර්ශනයක් මතුවුණා. හෙලක් සහිත කඳු යායක් ලෝකාන්තය වගේ මාව අර ආව වේගයෙන්ම හෙල පහලට ලෝකාන්තයේ පහලට ගියා. හොඳින් බලා සිටියා. බය හිතුනේ නැහැ. පොළවටත් යමින් වගේ කළු පාටට තිබුණා. පොළවටත් යටින් වාගේ කළු පාටට තිබුණා. වේගෙන් පහලට ගියා. ඊළඟට ඊළඟට මොහොතේම වාගේ කඳු යායේ උසට කන්ද උඩ හිටියා. මීට ඉස්සෙල්ලා මොහොතක් සතිය නැති වෙලා කුමක් වුණාද දන්නේ යට ඉඳලා උඩට එන ටික සතියට අහු වුණේ නෑ වාගේ. උඩට ආව ගමම්ම ඈත සිටිජේ গোল্ডන් yellow රිම් එකක් වාගේ දැర్శණය වුණා. ඉර පායනකොට කඳු දෙකක් අතරින් පෙනෙන විදියට. දිස්සුණ සැනින්ම එය නැති වුණා. මාව ඉහළට ඇදී ගොස් සමාධි තත්වයක් දැනුණා. මෙලෙසින් සිට පර්යංගය අවසන් වුණා. ඊළඟ දවසේ තිරස් තලයක වායු වේගයෙන් යන විදිහට පර්යංකයට ආරම්භ වුණා. ටික වේලාවකින් මොහොතකට පෙර දාදුටු දර්ශනයම දිස්සුණා. හෙලක් තිබුණේ නැහැ. පහලට යාමක් තිබුණේ නැහැ. ඈත ඉර ගෝල්ඩන් යෙලෝ පාටට රවුමකින් අටෙන් එකක් විතර කඳු දෙකක් අතරින් දිස්සුණා. දුටු පමණින් නැති වුණා. කය උඩට ඇදී සමාධි බවක් තේරෙනවා. gedara ගියාට පසුව වායු වේගයෙන් තිරස් තලයක යන දැනීම නැතිව ගියා. මේ වැඩමුළුවෙන් මුලින් ඒ ස්වභාවය තිබුණේ නැහැ. ඊයේ ඉඳලා නැවත දැනෙනවා. ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ මුළු මුළු භාවනා වැඩමුළුවේදීම දර්ශන දුටුවේ නැහැ. මේ අවස්ථා දෙක හැර බොහෝම සිහියෙන් හිටියත් ඇස්පිය ගහන තරම් කාලයක් සිත හැංගුණාද කියලත් පසුව හිතුණා. එකට දර්ශනය දෙවරක් දුටු නිසාත් එකම දර්ශනය. එකම දර්ශනය දෙවරක් දුටු නිසාත් පසුව කුතුහලයක් ඇති වුණා. ස්වාමින් වහන්සේ අනුකම්පාවෙන් මේ ගැන පහදා දෙන සේක්වා මෙලෙස වායුවේගයෙන් ඇදී යන විට විදර්ශනාව වඩන්නේ කෙසේද? වෙන නිමිති නෑ සිතුවිලි බලනවා බලනවා පුළුවන් විට මෙය නිවැරදිද පහදා දෙන්න ඔබ වහන්සේට මේ භාවනා කටයුතු කරගෙන යාම සඳහා ධෛර්ය වාසනාව නිරෝගී බව ලැබේවා. ධර්මං සරණයි. මේක ඉස්සරහා ප්‍රශ්නේ ඉස්සලා කියප එකයි බොහොදුරට සමානයි. ඒ භාවනා කරනකොට තමන් භාවනාවට බාධා කරේ නැත්තම් බොහෝම ඉක්මනට මේ කස කැවිලා බොහෝම Java කැවිලා වේගයයි හිතයි අරමුණ ඔක්කොම එකතු වෙනවා. ඉතින් මේකට පුදුම බයක්, පුදුම අනිශ්චිත ගතියක්, එහෙම නැත්නම් පුදුම පාලනය කිලින ගතියක් එන්න පටන් අර ගන්න නිසා යෝගාවචරයම ආයෙ තිරින්ග තද කරනවා. ආයෙ බය වෙලා පස්ස හැරෙනවා. ආයෙ මේක ඔබ ඔබ බලන්න හදනවා. ඉතින් ඒක නිසා භාවනා යම් ප්‍රමාණයකට කස කැවෙන්න ගියාට පස්සේ උත්සාහ කරන්න කියනවා යමක් නොකර සිටීමේ හැකියාව බලන්න. හිතන්න එපා, පතන්න එපා, චේතනා කරන්න එපා. දැන් භාවනාව යන්න පටන් ගන්න තියෙනවා. මේකට ඇඟිලි ගහන්න යන්න එපා. ඒක හරියට මහ කන්දක් උඩ තියෙන ගලක් අමෝරාවෙන් වල හාරලා හාරලා හාරලා කොහොම හරි පල්ලමට තල්ලු කරගත්තට පස්සේ ආයෙ නතර කරන්න ගියොත් යට වෙලා නැහිනවා. ගල කෑවක් ගැම්ම කෑවට පස්සේ සාහනුවට යනකම්ම ගන්දනාව තලාගෙන යනවා. ඒ වගේ භාවනා නැගිටවල වලෙන් ගොඩ අරගෙන ගල තල්ලු කරනකම් කළ යුත්තක් තියෙනවා. රිවර්ස් ගියර් එකක් තියෙනවා ක්ලච් තියෙනවා බ්‍රේක් තියෙනවා ගලෙන් එහා පැත්ත තල්ලු කරාට පස්සේ ඉතින් ඒක යන්න හැදුවට පස්සේ මේකත් එක පොරකන්න ගියොත් ඒ නයිතිකාර තමන්ගේම වවාගත්ත Javaට තමයි යට වෙනවා නිසා ඔය ඉස්සල ප්‍රශ්නේ මේකේ වෙලා තියෙන මේ වගේ මේ භාවනා ගැම්ම අල්ලන්න හදනකොට සැකේ අනිශ්චිතතාවයේ අවේ මේ අනතුරුදායක තත්ත්වේ නිසා එයි මම බෙදසනා කරන්න ඕනද මෙනෙහි කරන්න ඕනද ආදි වශයෙන් මේ යෝගාවචරයාම නෙවෙයි මේ මමයා නැගිටින්න හදනවා. මාන්නේ නැගිටින්න හදනවා. තෘෂ්ණාව නැගිටින්න හදනවා. යමක් කරන, චේතනා කරන, අදිෂ්ඨාන කරන ඕනම වෙලාවක ඒ තණ්හා මාන දිටි තමයි විසෙන්නේ. ඉතින් මේ භාවනා යන වෙලාවේ මේ තණ්හා මාන දිටි අවසන් නැතුව යමක් නොකර මේ වෙන දේ දිහා බලන්න පුළුවන්කම තමයි විපස්සනා කරනවා කියලා කියන්නේ. ඒක අමෝර දර්ශනයක්. ඊටාම අත්‍යන්ත ඊටාම වැදගත් දෙයක් වෙනවා. නමුත් අනුන්ගේ දෙයක් වගේ බලائیں. දැක්කේ නෑ වගේ බලන ඉන්නවා. ඉතින් ඒක තමයි බැරි දේ අපිට. අපි හැම වෙලාවෙම මේකට ඇඟිලි ගහන්න හදනවා. හැම වෙලාවෙම හිතනවා මේ සියල්ල මගේ පාලනය අර්ථ වෙන්න ඕන කියලා. කරන්න කරන්න මමයා වැඩෙනවා. කරන්න කරන්න මාන්නේ වැඩෙනවා. කරන්න කරන්න තෘෂ්ණාව වැඩෙනවා. ඒක නිසා දැන් මේකේ තියෙන විදියට තුන් සැරයක විතර මේක වෙලා තියෙනවා. ඒ නිසා ඔක වෙන්න වෙන්න අන්තිමට මේක ඔච්චරම කුතුහල දනව නැති අනිශ්චිතතාවය දනවන්නේ නැති සාමාන්‍ය දෙයක් බවට පත් වුණාට පස්සේ තමයි Tamande මේ සිද්ධිය දිහා බලලා ඒකත් එක්ක පැටලෙන්නේ නැතුව අවුල්න් අවුල් එවිලෙන්නේ නැතුව සංස්කරණය කර නැතුව ඉන්න පුළුවන් ගතිය එන්නේ. ඒ නිසා ඒ හරිය භාවනාවක් නෙවෙයි. ඒ හරිය තියෙන්නේ මේක දිහා බලලා අනා ගන්න නැතුව, ඇඟේ දා ගන්න නැතුව, චේතනා කරන්න නැතුව, අදිෂ්ඨාන කරන්න නැතුව මේක නොදැක්කා වගේ යන්නත් එකයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒක කරන්න කියන්නත් බෑ මොකද මේක හිතුවට එන එකක් නෙවෙයි. පදනම ගොනු ආපිලාව එක එයි. අන්නේ වෙලාවේදී දැන් Tamanට තේරෙයි මේ ගොනුව හැදීගෙන එනකොටම තේරෙයි. මොකද සැරයක් දෙසරක් වෙලා තියෙන. එතකොටම අදිෂ්ඨාන කරන්න ඕනේ. මේකට බැස ගන්න එපා, අභිරමණය කරන්න එපා, අභිනිවේෂණය කරන්න එපා, අභිවදනය කරන්න එපා. මේක දිහා බලන්න එකයි තියෙන්නේ. ඒ නිසා ඒකට සූදානමකුත් තියෙනවා. ඒ සූදානම තමයි අපි මේ කමටහන් සුද්ධ කරන වෙලාවේදී ඉස්මතු කරගන්න හදන්නේ. ඒ නමතර සැකය නිසා අත දාන්න ගියොත් මෙනෙහි කරන්න ගියොත් භාවනා කරන්න ගියොත් එන හරි අමිහිරි මේ ස්වභාවික පදමාපු දෙයට ආය ලුණු දාන්න හදනවා වගේ. ආය ලුණු මිරිස් දාන්න හදනවා වගේ පදම නැති කරගන්න. ඒ නිසා පදම තේරුම් ආවට පස්සේ පදම ආවට පස්සේ යමක් නොකර ඒක දෙස බලා සිටීම තමයි විපස්සනාව කරන්න කියලා දැනගෙන අපේක්ෂා කරගෙන යන්න මේ දෙයක් එනකොට භාවනා විශ්වාස කරලා සතිය විශ්වාස කරලා සතියට වැඩේ දීලා දුරස්ත නිරීක්ෂකෙක්ගේ தත්තරපත් වෙලා බලා සිටීමේ හැකියාව තමයි දිනු කරන්න ඕන. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා අවුරුදු 2ක පමණ කාලයක සිට දිනපතාම වාගේ බුද්ධානුස්මති භාවනාව දිනකට පැයක පමණ කාලයක් සිදු කළෙමි. පසුගිය දින පහක භාවනා වැඩසටහනකට සහභාගී වීමෙන් පසු ඔබ වහන්සේගේ උපදේශ හා කමඨහන් පිළිපදිමින් ආනාපාන සති භාවනාව ප්‍රගුණ කළෙමි. ආස්වාස ප්‍රස්වාස කෙරෙහි හිත පිහිටුවමින් විනාඩි 15ක් පමණ කාලයකදී ආස්වාසය හා ප්‍රස්වාසය ඊතා සියුම් වී අරමුණක් නැති තත්වයකට මා සිතන ආකාරයට සමාධි ස්වභාවයකට පත්වන්නේමි. මා දැනගැනීමට අවශ්‍යව ඇත්තේ මට දැනගැනීමට අවශ්‍යව ඇත්තේ කොපමණ වේලාවක් එම සමාධි තත්ත්වය පවත්වාගෙන යාම සුදුසු වන්නේද? එම සමාධි තත්ත්වය අවසන් කිරීමට කවර පිළිවෙතක් අනුගමනය කිරීම සුදුසු වන්නේද? මේ සඳහා උපදෙස් ලබා දෙන මෙන් ගෞරව පූර්වකව අයද සිටිමි. දවසකට පුළුවන් නම් පැය 25ක් පවත්වන සමාධියේ ටිකක් අමාරු වෙයි හැබැයි. නතර වෙන දැන තමයි මරණය කියන්නේ. ඒ දෙක නම් කේන්දරේ බල්ලා වගේ මට කියයි. ඉතින් මේ කට්ටියට මේක යන්තම් අවසල දුන්නා පස්සේ ඒක නතර කරගන්න ක්‍රමය තමයි නිසරණ වලින් ඉල්ලන්නේ. මේ කක්ක දින තැනදලා හොදලා ගොඩ ගත්තට පස්සේ කවදද මං ආයෙ කක්ක වලට පිනුමක් ගහලා පනින්නේ. කක්කවලේ මම පැය කීයක් ඉන්න ඕනේද කියලා අහනකොට සෝරි කියලා හිතෙනවා මේ ආද ඉන්න මොකද වෙලා තියෙන්නේ කියලා. ඇයි මේ තමයි අපේ තර්ක මනස මේක තමයි කවදාවත් කූඩැල්ල කොට්ටේ උඩ තිබ්බට ඌට සැපක් නැහැ ඌට ඕනේ අඳුරට යණ්ඩයි. තෙතමනේට යණ්ඩයි. ඉතින් બોලේ මං මොකද කරන්නේ? ඉතින් පන්දිසාවෙන් අහනකොට ඒ පන්දිසාවෙන් ඉතින් මං වගේ විහිළු කරන්න යන්නේ නැහැ නේ. ඒ ස්වාමීන් කියන මේ සමාධිය ඇති වෙන එක හොඳද නරකද කියලා හොඳයි කිව්වහම ඉතින් තව මොනවද ඉල්ලන්නේ කියලා. දැන් මෙතන තමයි අඬ ගහන යන්නම් කිව්වෝ උන අඬ ගහන ගියා. දැන් කියනවා දැන් මොකද කරන්න කියලා. ඉතින් නිසා කිසියම් සංසන්දනාත්මකව මේ මොන වගේ තැනකදලා මෙතෙන් ආවේ ඒ මොනවත් නැතුව අර තර්ක මනසෙන්ම දිගට යන්න හදනවා සර්වචනාසිංහ අහපුවාම ප්‍රශ්න කියන්නේ ඔබ ප්‍රශ්න ප්‍රශ්න සීමාව ඉක්මවලා තියෙන කියලා කියනවා. ප්‍රශ්න ඇහිලා තියෙනවා යම්කි තැනකට تعلق කරනකම් ප්‍රශ්න වාද යොමුවක් දෙනවා. නමුත් එයින් එහාටත් වාද කරන්න ගියාම ප්‍රශ්නපතේ ඉක්මවයි කියලා කියනවා. වාදනා වාදපතේ ඉක්මවයි කියලා කියනවා. ඒකට දන්නවනේ මනසට ඒ සීමාවල් දන්නේ ඒ නිසා මේ සමාධිය කාමච්ඡන්දයට සාපේක්ෂව හොඳ දෙයක් නම් ඒක ලබන්න මෙච්චර මහන්සි වෙන්න ඕන නම් ඒක ලැබුණට පස්සේ මේක කොතනකින් මේක නැතර කරන්න ඕනද කියන ප්‍රශ්නේ මොන පදනමෙන් එනවද කියලා බලන්න. ඒ වගේම කොච්චර වෙලා මං ඉන්න ඕනද කොහොමද නැතර කරන්න කියලා අහන්නේ අර ඉඳපු කාමච්ඡන්දේ තා මේ කාමච්ඡන්දේ දුරුග දුරවිච්ච ගතිය අතර සංසන්දනාත්මක නැත්නම් ප්‍රායෝගික නැත්නම් මේ ජීවිතයට සම්බන්ධ අත්දැකීමක් නැතුව එහෙම නැත්නම් මේ කන රාත්තල් ගන්න දන්නේ නැතුව කන කෑමක් කන්නේ. ඒ නිසා මම ආරක්ෂා සහිතව කියනවා මේ සමාධිය දවසට පැය 25ක් කරන්ඩ ඒ නිසා මේක නතර වෙනවා හරි අනිවාර්යෙන් මරණ වෙලාවේදී. ඒ නිසා මැරියන් කියලා කියනවා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සතිය නොදෙනී ගිය අවස්ථාව සඳහා කියන නසඤ්ඤ සංවිදි යන ගාථාවේ කොටස් දෙකම කියා තේරුමද කියා දෙනමින් ඊතා යටහත් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. දැන් අපි බලාපොරොත්තු වෙමු ධර්ම දේශනාවට ඒ ප්‍රශ්න නතරකරනද ඒක ප්‍රායෝගික අච්චර අදාළ දෙයක් නෙවෙයි ප්‍රායෝගික දෙයක් නෙවෙයි මූල ධර්ම දෙයක් අදාළ වෙන්න පුළුවන් ඒ නිසා ධර්ම දේශනාවේදී අපි අපේක්ෂා කරමු ඒ වගේ වලට උත්තර ඒ නිසා ඒ ප්‍රශ්නේ මගේ අතටපත් කරන්න ඊගා ප්‍රශ්නට යන්නේ අතරමැද පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී සුව ලැබේවා මා පර්යංකේ සිටිමින් කකුලේ වේදනාව මෙනෙහි කරමින් සිටියෙමි එකවරටම සියල්ල නැති වී ගියේය. මොහොතකින් නැවත මෙනෙහි කරමින් සිටි වේදනාවටම අවධානය යොමු වී තිබුණා. ඉන්පසු සුවදායක ස්වභාවයක් දැනිනි. මෙය පැහැදිලි කර දෙනමින් ඉමහත් ගෞරවයෙන් දෙපා නැමද අයදි සිටිමි. දැනට සාමාන්‍ය පරියංකයක භාවනාවකදී ඉන්ද්‍රිය ඉන්ද්‍රිය හයෙන් වරින් වර අරමුණු ඇති වී නැති වී යන සැටි අත්දැකීමින් සිටිමි. ඊයේ පරියංකයක භාවනා වාරවලදී භාවනාව පටන් ගන්නා විට දැඩි සමාධි සිතක් ඇතිවේ. ගැඹුරකට කිදා බැස දැඩි නිහඬතාවයකට පත්වේ. ශරීරය නිශ්චලය, සතිය මනාව තිබේ. ශබ්ද ආදිය ගෑවි යන්නාක් මෙනි. කාලය ගෙවුනද භාවනාවෙන් නැගිටීමට සිත ඉඩ නොදිනි. පස්සද්ධිය මනාව දැනින. මෙවැනි අවස්ථාවල පරියංකයෙන් නොනැගිට ස්වභාවිකව ස්වභාවිකව භාවනාව අවසන් වන තුරු සිටිය යුතුයද මෙසේ අවසන් මෙසේ අසන්නේ පැය එකහමාරට වඩා කාලය ගතවන බැවිනි මේ පිළිබඳ ධර්මතා ධර්මතා කරුණාවෙන් පහදා දෙන මැනවි ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රතිමි අවසානයේ අහලා තියෙන විදිහට තමයි හොඳට තේරෙනවා නම් උන්ට පදමක හරියට කෝච්චා පීඩ දෙක උඩ පටල වෙලා හොඳ වේගෙන් ගැම්ම කාගෙන යනවා වගේ එහෙම නැත්නම් අරමුණු ඇවිල්ලා යනවා ඒ උනට Tamanට එකලස පදනම සමතුලිත භාවයේ තියෙනවායි කියලා ඉතින් අරසකාරීව කියන්න බලන් පසද්දිය තියෙනවායි කියලා ඉතින් ඒකට උපක්‍රම තුනක් කරත හැකි එකක් ඒ ඇතිවෙච්ච පස්සද්ධිය ස්වභාවයෙන් නැති වෙනකන් ඉරියව්වෙන් අනුග්‍රහ කරනවා ඉන්නවා පැය දෙක තුන ඕන තරමක් වෙලා ගත කරන්නේ කරතයි. අනිතික බලන්න පුළුවන් මම මේ පස්සද්ධිය තියෙන බව දැනගෙන ඉරියව්ව මාරු කරලා අපි නිතන් දර්ශනෙට කියමු දැන් පැය ඉවරයි. අනිත් පිරිස සක්මන්ට ගියා. මම මේ පරියන්කේදී හොඳට තව ඉන්න පුළුවන්කම තියේදී මම සක්මනට යනවා. මේ සක්මනට යෑමට ඉරියව් මාරු කිරීම නිසා මගේ සතිය හෝ පස්සද්ධිය කැඩෙනවාද කියලා බලතයි. ඒතකොට දැනගන්න පුළුවන් සමානලට මේ පරියන්කීති වුණ මේ පස්සද්ධි ගුණය මේ පිරිච්ච ගතිය එහෙම නැත්නම් මේ tempat ගතිය ඉරියව් වෙනස් කරයි කියලා කැඩිය යුතුයම නැහැ. නමුත් ඒ වෙලාවට කියනවා ඉරියව් වෙනස් කරන්න කියලා නැවතිල්ලේ. විශේෂයෙන්ම තමන්ගේ නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙන්න කියනවා. මේ ඉඳගෙන නැගිටිනකොට කිසිම හැලහොල්මක් නැතුව නිස්සද්දව නැගිටින්න කියනවා. ඒ වගේම සතියෙන් නැගිටින්න කියනවා. එතකොට තේනවා SMS slowly mindfully silently එහෙම යනකොට අර පස්සද්ධිය හැලහැප්මනක් වෙනවා. නමුත් එහෙමම හරිට ඇඳි පුදියගත්ත බබා කරේ පුන්නගෙන අම්මා ඇවිදිනවා. ඒතර දරුවට කනේ ඇඳේ තියාගෙන ඉන්න තරම් සැප නැති වුණාට කරේ බබා දොයි. අපි හිතන නැගිටපුවාම මේ බබා ඇහැරෙයි කියලා. ඉතින් අම්මා දක්ෂ නම් ඇහැරෙන්නේ නැතුව ගෙනියන්න පුළුවන්. ඇති ඒක අවශ්‍යයි. මේ දී යටින් ගින්දර ගෙනියනා වගේ මේ කලබල සහිත ලෝකේ අපේ හිත එකලස පවත්තන්න නම් අපිට සමාලාට වෙලාව හම්බ වෙන්නේ ඉඳගෙන මේ නමුත් පස්සද්ධිය කඩා ගන්න නැතුව කරත හැකියි. එහෙම නැත්නම් මේ දේ අඳුරන්නේ නැත්නම් පස්සද්ධියක් මේ තියෙන්නේ හිටියොත් වැඩි වෙලා පවත්තන්න පුළුවන් ය. නැගිට්ටත් කඩා ගන්න නැතුව පරීක්ෂා කරන්න කඩා ගන්න නැතුව බඩ පරීක්ෂා කරන්න පුළුවන් ය කියලා දන්නේ නැත්නම් ඒ යෝගාවචර සමාහට වෙලාවට නැගිටිනවා බෙල් එකට නැගිටිනවා. නැගිටට පස්සේ හඳුනාගන්නේ මේ මොකද උනේ කියලා හඳුනාගන්නේ. එහෙම වුණොත් එහෙම යෝගාචරයට ගොඩාක් කල් යනවා. ඒ තියේ ඒ දේ වශී කරගන්න පාලනය කරතර ගන්න. මේ කියන විදිහට හොඳට කලෙලි පෙළ පෙළ තියෙනවා නම් ආර්ය පරිශන වශයෙන් වරක ඉඳගෙන ඉඳලා බලන්න වරක නැගිටලා බලන්න. දෙකම කරලා තමයි අපිට Tamange අත්දැකීමට කොයි වෙලාවෙ කොයි දේ කරනවද කියලා වැදගත් වෙන්නේ ඉරියව් මාරු කිරීමම නෙවෙයි වැදගත් දේ. මේ ඇති වෙච්ච පස්සද්ධියට ආධාරකාරක ධර්ම මොනවද? බාධක ධර්ම මොනවද කියලා දකින්නම් වරක කඩලා බලන්න ඕනේ වරක අනුග්‍රහ කරලා බලන්න ඕනේ. ඉතින් ඔක්කොම තමන්ගේ පරිේශණයට තියාගන්න මිසක් අහවල් දේ කියලා ස්ථිර දෙයක් පොතක ලියවිලා නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී පංච උපාදානස්කන්ධේ වටහා ගන්නා ආකාරය පැහැදිලි කර දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලමි. මාහට වැටහෙන්නේ මෙලෙසය. හුස්ම වදින විට රූපයක් බවටත් හුස්ම වැදීම ස්පර්ශය ඇතිවන කැමැත්ත අකමැත්ත බව වේදනාවත් බවන් ශබ්ද ඇසීම නිසා බාහිර අරමුණක් බවත් දැනගන්නවා. එම බාහිර අරමුණ දැනගන්නේ සංඥාවෙන් බව වැටහෙයි. එසේම හුස්ම දිග කෙටි බව සිසිල් උණුසුම් බව සියුම් වී නැතිව නැති වී යන ආකාරය සංඥාවෙන් බව වැටහේ. හුස්ම දිග කෙටි සියුම් වශයෙන් සිතින් සිටීම සංස්කාරයයි සිතේ. මේ සියල්ලම දැනගන්නේ විඥාණයනි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබී ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිර්වාණය අවබෝධය වේවායි ප්‍රාර්ථනා කරමි. ඇත්තට මුල් කොටසේ අහලා තියෙන්නේ මේ ප්‍රශ්නයක් විදිහට පසු කොටසේ විස්තර ටික නොදුන්නා නම් මම මේ ප්‍රශ්නට උත්තර දෙන්න මෙයන්නේ මොකද Tamange අත්දැකීම ඉදිරිපත් කරන්නේ නැතුව ඕක විසඳන්න කරන්න අමාරුයි. ඒක ඉතින් අර ආස්වාද ප්‍රසත වායු පොට්ටබ්බ ධාතුව ආයකට රූප ධර්ම ඒකේ විඳීම් තියෙනවා මම මේ සද්දයක් විඳිනව නෙවෙයි වේදනාවක් විඳිනව නෙවෙයි මම මේ විඳින්නේ ආස්වාසේ ප්‍රස්වාසේ නෙවෙයි කියලා වින්දනය ඒ වෙලාවේ ඇසට අස්පනා අපිට සිදුවෙනදී වේදනා චෛතසිකයට වැටෙනවා නැත්නම් වේදනා ස්කන්ධයට වැටෙනවා. ඊට ආස්වාද ප්‍රසවාස මෙනෙහි කිරීම ආස්වාද ප්‍රසවාස වෙන්කොට හඳුනා ගැනීම සංඥා වශයෙන් හැදෙනවා. ඒ ටික දැහැනකට අල්ලගෙන තියෙනවා. නමුත් මේක සද්ද වලට සම්බන්ධ කරලා ආරේ මේ කරලා තියෙන්නේ සංස්කාර සහ විඥාන පිළිබඳව මේ කියලා තියෙන විස්තරෙ එච්චරම පිරිසිදු නෑ. ඉතින් මං කියන තවදුරටත් මේ විදිහට භාවනා කරන්න හැමදාම මතක තියානින්න මේ ආස්වාසය කරන වෙලාවේදී හුස්ම වදින ගතිය, පීරිගාන ගතිය, උණුසුම් සිසිල් ගතිය තමයි රූප ධර්ම. මේක මේ මේ ආශාස මේ ප්‍රසවාස කියලා වෙන්කොට දැන ගැනීම නාම ධර්මයේ වෙනවා. ඒ තුල ආශාසයේ විඳීම ප්‍රසවාසයේ විඳීම වෙන් වෙනවා. ආශාසයට කරන නම ප්‍රසවාසයට කරන නම වෙන්වීම සංඥා වශයෙන් වෙනවා මේ මේ තුන දන්නවනම් මේත් එක්කම ඉස්සරහට යන්න දිගට කරගෙන කරගෙන යනකොට ඔය ආශ්‍රේ ඉස්සරහට තේරෙයි සංස්කාර කියලා කියන්නේ මොනවද කියලා විඥානය කියන්නේ මොකද්ද කියලා ඉතින් මුල් දෙක තුනට නම් තැයෙන ප්‍රයත්නයේ සාර්ථකව උත්තර දීලා තියෙනවා. මම කැමති ওই විදිහටම තමන්ම ඉදිරියට වඩන ගමන් බණත් අහන ගමන් මේක තමන්ගේ භාෂාවෙන් මේක හදා ගන්නවා මිසක්කා පොත්වල තියෙන කොළුවට දාගත්තොත් නරක නෑ. නමුත් එතකොට ඒ අනුව රංගපාණ්ඩ හදනවා. ඊට මිට වැඩි හොඳයි ඕම තේරෙන්න ආරෙන්න. 1 2 3ට ලකුණු දෙන්න පුළුවන් 3 4ට 5ට ලකුණු කැපෙනවා කියලා අපි ඊගා ප්‍රශ්නට යනවා. ගෞරවනීය ස්වාමිපාදයාණන් වහන්ස දෙපා නමස්කාර කර කියා සිටින්නේ සෑහෙන කාලයක් තිස්සේ ඊතා දැඩි කැපවීමකින් ආනාපාන සතිය පුහුණු කළත් සිත වහා ඉවත පැන යාමේ දුක නිසා පීඩා විඳින්නෙමි. අසුභහා මෛත්‍රී භාවනාව වහාම නිර්වුල්ව සිත පැන නොයා පවත්වා ගැනීමට හැකියාව තිබුණි. එහෙත් ඔබ වහන්සේට පින් සිදුවන්නට මීට දින දෙකකට ඉහතදී ආනාපාන සතිය තුල සැහැල්ලු සුවයක් ලබා දී එළඹ සිටි සිත් එකඟ බව හා අත්විඳි මෙතෙක් අත්විඳි මෙතෙක් කිසිදාක අත්දකින්නට නොලැබුණු මුතුවන් සුදක් හා රන්වන් ආලෝක දැලක් වැනි දෙය වහා පෙනී නොපෙනී ගිය බැවින් සිතේ දැඩි පංචස්ථාපයක් වැන්නක් ඇතිවිය. මේ දින දෙකේම තවම එතැනට ළඟාවන්නට නොලැබුණේ මම ඉක්මන් උනා ඉක්මන් වුණාද නොදනිමි. දෙපා වැඳ පැහැදිලි කර දෙන මෙන් අයදිමි. ඔබ තව දවස් තුන හතරක් තියෙනවනේ උත්සාහ කරලා බලමු ආයතන. එතකොට මම වෙන කියලා දඬුවම් කරන්න දෙයක් නැහැ. ඉතින් අර කාට හරි විදියට අසුභාවනාව මරණානුසුති වගේ වෙනවනම් ඒක නෑ එකෙන් වාසිය ගන්න ඕනේ වාඩි වෙලා තමයි වඩාම හිට ගන්න භාවනාව අසුබේ නම් අසුබෙට හිත දාලා හොඳට හිත තැම්පත් වෙනවා ඉන්නේ. ඒක යම් මට උන ගිහිල්ල වෙලා ඊට පස්සේ ආනාපානට දැම්මොත් අර අසුබෙන් වඩාගත්ත සතිය සමාධිය කෙලින්ම ආනාපානට ගන්න පුළුවන්. මේකේ වෙලා තියෙන හැම නෙවෙයි ආනාපානයම අමෝරාවෙන් කරලා තිනවා ජයග්‍රහණයක් කරලා තිනවා. එතකොට ඉස්ලාම දවසේ ලොකු සිලිලාරයක් ස්වර්ණ සටහන් ආලෝක පේනවා. දෙවෙනි දවසේක නොතිබෙන්නත් ඉඩ තියෙනවා. නමුත් බීම පැනලා තිනවා දැන්. ඊට පස්සේ මේක දිගට කරගෙන යන්න ඔය පෙනෙන දේවල් වලින් නම් දැනෙන දේවල් නම් මොනම ගන්න දෙයක්වත් නැහැ. මේ මොන જાති පෙන්නත් භාවනා කරන්න නැතුව ගෙනියන මනසේ අනිවාර්යයෙන්ම නිවන් දකිනවා. මේ පේන පේන දේවල් විග්‍රහ කර කර ඉන්න ගියොත් කේන්දර බලන්න ගියොත් හීන විග්‍රහ කරන්න ගියොත් අනිවාර්යයෙන්ම නිකන් කතන්දර ගෙතනවා විතරයි. කිසිම විදියකට ඕවගේ ගන්න දෙයක් ඇත්තේ නැහැ. ඒව මොන්න මායම් කෙරුවත් මොන දේ වෙන්නත් මම ගත්ත භාවනා කඩා ගන්නෑ වෙලාවට වාඩි වෙනවා වෙලාවට සක්මන් කරනවා වෙලාවට සතිය පිහිටවනවා නම් අන්තිමට මෙවුවා නිකන් මේ බබාලා නිදි කරවන්න කියන සුරංගනා කතා වගේ මිසක්කා ගන්න දෙයක් ඇත්තේ නැහැ. නමුත් යෝගාවචරයේ අර ආධුනික යෝගාචරයේ ස්වરૂපේ තමයි අර පේන දේවල් ගැන ලොකු අපේක්ෂාවක් ඇති කර ගන්නවා හිතනවා මේවා මේ සුබ නිමිති අසුබ නිමිති මේවා එන්නේ මේ පෙරපිනටයි ඒව නැති වෙන්නේ මගේ සීල නැතිවීමයි ආදිවාසී ඉතින් ඒකට කරන්න දෙයක් නෑ ඒක ස්වභාවිකයි හොඳට මතක තියාගන්න ඔය මොන જાති අවිලයි බිකම් කරලා බැලුවත් භාවනා කඩා ගන්න නැතුව නැවත නැවතත් කර්මස්ථානය ගැන පිහිට මේ විශ්වාසය තියාගෙන දිගට භාවනා කරන මනුස්සයා වළක්වන්න මොන්නම බලවේගයක්වත් ලෝකේ නැහැ. ඔය පේන දේවල් ගැන බලන්න ගියොත් නම් ඉතින් කතන්දර වලට අහු වෙනවා, කට කතා වලටත් අහු වෙනවා. ඕන කෙනෙකුට වටන්නත් පුළුවන්. මායя එතකොට ඇවිල්ලා නිකාං hina වෙනවා. මොනව දුන්නත් නැතර වෙනවනේ. මොනව දුන්නත් නැතරලා කතන්දර ගොත ගොතයි ඉන්නවා. මොකක්වත් ගණන් ගන්න එපා නෑ වුණා වගේ නොදැක්කා වගේ නොදැනිනා වගේ මෝඩෙක් වගේ මූල කර්මත්තානේ පවණක් බලාගෙන ගියොත් හරිම ඍජුයි ගමන. ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි අසනීප තත්ත්වයක් උඩ එයට පිළීමක් ලෙස විකාලයේ සුළු ආහාරයක් ගැනීම සීලයට හා භාවනාවට බාධාවක්ද නැද්ද? එම தත්වයට සුදුසු පිළිවෙතක් තිබෙනවාද? කරුණාවෙන් පහදා දෙන්න. ත්වන් සරණයි. පැවිද්දන්ඩ ඒ වගේ තියෙන අසරි වලට චතුමදුර නැත්නම් ගිලම්පස කියලා දෙකක් චතුමදුරත් ගිලම්පසක් තමයි ඒක ਸਰවචනසේ දේශනා කළා තියෙනවා ඒ නිසා මේ සුළු ආහාරයක් කියන එක කැමැතිනම් තේරවාදී සඳහන් කළා තියෙන ක්‍රමයට ගන්න. Taman ගන්න ගියොත් Tamanලාට නොදන්න ශේෂ්ත්‍රවල ඉදින්න ගිහිල්ලා සිල්පද කඩා ගන්න ඉඩ තියෙනවා. ඒ නිසා විකාල භෝජන ශික්ෂාපදයේ දැක්වෙන විදියට ලෙඩේ හැටියට ගිලම්පස කියලා කියන්නේ ඔක තමයි ගිලනට සප්පාය දෙයට ගිලම්පස කියලා කියනවා. ඒකට ගැළපෙන පරාසය ඇතුළත දෙයක් ගත්තට ප්‍රශ්නයක් නැහැ. අවසාන ලිඛිත ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ පෙරේදා රාත්‍රියේ මට කිසිසේත්ම නිදාගත නොහැකි විය. නිදි ඇඳේ සිට හුස්ම ගැන බලන්නට උත්සාහ කළද නොහැකි විය. මෙය නිවන් මඟ මෙය නිවන් මඟ අත් පැහැදිලි මදි. ඒක කියවන්න අමාරු සහනත්. මෙය නිවන් මඟ අහුරන උද්දච්ච කුක්කුච්චය යයි ප්‍රත්‍යක්ෂ විය. අපහසුයි කියවන්න මේක ලියපු යෝගියාම කියවනවා නම් පහසු වෙනවා. බැඳි අකුරු ගොඩක්. අවසරයි පැවඳුනේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පෙරේදා රාත්‍රිය මට කිසිසේත්ම නිදාගත නොහැකි විය. නිදි ඇඳේ සිට හුස්ම ගැන බලන්නට උත්සාහ කළද නොහැකි විය. මෙය නිවන් මඟ අවරණ උද්දච්ච කුක්කුච්චයයි ප්‍රත්‍යක්ෂ විය. ෂඩ් ඉන්ද්‍රයන් නිද්‍රාශීලී කරවන්නට මට නොහැකිවත් බවත් මේ සියල්ලන්ගම මගේ නොවන බවත් මම එක්කියා කෙනෙක් නැති බවත් හොඳින් ප්‍රත්‍යක්ෂ කර වේලාව බැලවිට අලුයමය. පසුදා භාවනාවට සූදානම් වීමි. මුළු රාත්‍රියම අවදි වී සිටියද ශරීරයට වෙනසක් නොමැති විය. මේ ගතිය මට තවමත් දැනේ. සක්මන් භාවනාව ඇවිදින කෙනෙක් නැති බව ඔහේ එහාට මෙහාට පාවෙන ගතියක් දැනින. ඔබ වහන්සේට නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. අතරම උද්දච්ච කුච්ච අඳුරගත්තර එක නීවරණයක් නෙවෙයි ධම්මානුපස්සනාට වැටෙන නිවන් මගක් වෙනවා. ඒක තිබුණාට අඳුරගත්තේ නැත්තම් තමයි සර්පෙක් එක බුදියා ගත්තා වගේ වනසටපත් වෙන මේ බුදියානි සර්පෙක් එක බව දන්නවා. සර්පයාගේ හානිය අඩුයි. ඒ නිසා අපිට මේ නීවරණ ධර්ම සමාධියෙන් පහ කරාට ප්‍රඥාවෙන් නීවරණ ධර්ම එක එකක් අස්පනා අපිට හඳුන ගන්නකම් නිවන් මඟ පෑදෙන්නේ නැහැ. ඒ නිසා ධම්මානුපස්සනාවේ බොජ්ජංග ධර්ම වලට පස්සේ මේ නීවරණ පහ මේ තියෙනකොට මෙහෙමයි නැති වෙනකොට මෙහෙමයි නැති එක ඇති වෙනකොට මෙහෙමයි ඇති එක නැති වෙනකොට මෙහෙමයි කියලා මේක ඇති වෙලාවේ අස්පනා අපිට දකින්න එක භාවනා අන්තිමේ හිණිපෙත්ත කියලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම කෙලස් ධර්ම නීවරණ ධර්ම මතුවෙනකොට මතුවලා තියෙන මේ අරය නෙවෙයි මෙයාමයි කියලා දන්නවනම් ඒක ඉතින් පුදුමාකාර මේ භාවනාවම දිනුවා. ඒවා තේරෙන වෙලාවේදී වෙහෙසක් තියෙනවා. බඩදරුවම්මා කෙනෙකුගේ දොළ දුක වාගේ තරුණ කාන්තාවකට ඒක තේරෙන්නේ නැහැ. ඒ නිසා කියලා තියෙනවා විද්‍යානේව විජානಂತಿ විද්වජ්ජන පරිශ්‍රමං නහි වන්ද්‍යා විජානಂತಿ ගුරුවං ප්‍රසව වේදනං කියලා. භාවනා කරපු කෙනා තමයි දන්නේ ඒ හැම කෙලෙසයක්ම අඳුනගන්නේ ඒක හරහා ගිහිල්ලා. ඒක පුස්තකාලේ තියෙන එකක් බලව, සුපර් මාකට් එකේ තියෙන එක බලව, අල්ලපු ගෙදර කරන භාවනාවක් නෙවෙයි. ඒක ඒ කරනකොට තේනවා මේ කෙලෙස් පිළිබඳව මගාරින් නැතුව මුණ දුන්නොත් වේදනාවක් තියෙනවා. හැබැයි මගෑරියත් වේදනාවක් තියෙන උතර ප්‍රතිඵල නැහැ. මේකේ ප්‍රතිඵල මග මේ මුණ දුන්නොත් වෙහසක් තියෙනවා ප්‍රතිඵලයක් තියෙනවා. ඒ නිසා භාවනා කරපු එක්කෙනෙක් තමයි භාවනා කරන එක්කෙනාගේ දුක හඳුනන්නේ විද්‍යානය විජානಂತಿ විද්වජන පරිශ්‍රම නහි වන්ද්‍යා විජානಂತಿ ගුරුවම් ප්‍රසව වේදනං කියලා කියනවා වදපු අම්මා කෙනෙක් තමයි දන්නේ ප්‍රසව වේදනාව කියන එක. නවදපු අම්මලාට බෑ තේරෙන්නේ නැහැ. ඒක නිසා මේක ඉඳින විඳිනකොට කවදාකවත් හිතෙන්නේ නැහැ මේ නිවන් මාර්ගය කියලා. හිතෙන්නෙම පෙරදිලයි කියලා. ඒ තමයි අපේ මෝඩකම කියන්නේ. වැඩේ හරියට වෙනකොට හරි වෙහෙසයි. හැබැයි දන්නවා මේ යටහත් බයට පැනලා ගියාවත් නෙමෙයි අඥානුපේක්ෂාවත් නෙමෙයි කාගෙන යනවා කළු ගලක් විදගෙන වගේ යනවා. එතකොට ඒක ජීවත් වෙන වෙලාව ධර්මයේ ජීවත් කරන වෙලාවක් එහෙම නොවි භානාවේ බොහොම සාන්තව සමීප වාඩිලා හිටියට ਸਰවචන්සේ කියනවා කිසිම කෙලස් කැපීමක් වෙන්නේ නැහැ ආසවක්ෂයක් වෙන්නේ ඒක කාලේනාස්ති වීමක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ භාවනා ජීවිතයේදී මතුවෙන දුක කියලා කියන්නේ ශිරි දෙව්දුවකට වැඩියා කියලා බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා. මහසී සයඩ ස්වාමීන් වහන්සේ කියනවා මෙහෙම දුකක් ආවොත් ඒක හරහා ගිහිල්ලා එහා පැත්තේ තමයි විපස්සනා ඥානෙ තියෙන්නේ. දුක එනකොට පස්ස ගැහුවොත් ඔබට දුක විඳින්න හම්බෙන්නේ නැහැ විපස්සනා ඥාන ලැබෙන්නේ නැහැ. මේ දෙන්න ඔබට එන්න කියලා කියන්නේ. ඔබ බුබ්බඩයි නම් ඔබ කම්මැලි නම් ඔබ ඔලොමොට්ටලයි නම් ඔබ දුකට බයයි නම් කවදාකවත් දුකේ එහා පැත්ත දකින්නේ නැහැ. ඒ නිසා අපි මේ භාවනා නොකරන කට්ටිය භාවනා ගැන හිතන හැටි භාවනා ගැන බය බුබ්බඩයා භාවනා ගැන හිතන හැටි භවනා කරලා එහා පැත්තට ගියමනේ ඕක ඇද හිතන ඇටි සම්පූර්ණ වෙනස්. ඒ සඳහා සම්පූර්ණ කාය ජීවිත নিরপেক্ষවම යන්න ඒ පැමිණිච්ච වෙලා හිතන තියෙන මම සීලක ඉන්නේ සතියක ඉන්නේ මේ මේ කුණු කන්දලේ ආවයි කියලා මගේ බුද්ධ සද්ධාව නොකලේවා ධර්ම සද්ධාව නොසලේවා සංඝයා කෙරේ සද්ධාව නොසලේවා ශීලයේ කෙරේ සද්ධාව නොසලේවා ඔබ මාව තම්බන කන්නේ තම්බන කපම් බැදගෙන කන්නේ බැදගෙන කපම් කිව්වා ඔය යකා ඔච්චර කළු පාට නැහැ. ඒ නිසා ඒ වදි ඒ වෙලාවේ විතරයි කෙලස් කැපෙන්නේ කියලා හිතාගන්න. එතකොට එවැනි වෙලාවක පස්සට අඩිය තිබ්බොත් සංසාරයක් ඉන්න eBay. එවැනි වෙලාවක පස්සට අඩිය තිබ්බොත් සංසාරයක් ඉන්න eBay අයෝ කෙනක. කැමැති නම් දීර්ඝ සංසාරයකට වාසනාව ලබන්න පුළුවන් බුබ්බඩේට. පොඩි නෑ ලැබෙන ආනිසංසෙ. දීර්ඝ සංසාරයක් ලැබෙනවා. ආය නෑ ඔය කම්මගෝචිකාව කියලා පැන්නනේ ඉවරයි. ඒ නිසා සමහරට පැනලත් ඒත් පසුතැවීම ඇති වෙන්න ඉඩ තියෙනවා. අබුද්ධෝත්පාද කාලයක් නම් කල්යාණ මිත්‍රාශ්‍රය නැත්තම් මොයන්සෝමංසකාරය නැත්තම් ලෑස්තිලා යන්නේ නැත්තම් වැඩෙත් කරලා ඒත් වැරදුනා දෝ කියලා හිතෙන්න ඉඩ තියෙනවා. නමුත් කමඨාන සුද්ධ වෙනවයි කියලා කියන්නේ ආ නෑ නෑ මේක තමයි වෙන්න ඕනේ මේක දැන් වෙලා තියෙනවා මම මේක සමාදන් වුණා නම් අනිත් දවසේ වගේ දේවල් එනකොට කතා කරන දෙයක් නෑ හරහා යනවා දන්න තැනකට යනවා. එතකොට දුකේ ස්වરૂපය පැමිණි දුක් පැනිරහයි කියලා මම දන්නේ ඒක මට හැමදාම මතක් වෙන මේ සිංහලයේ තියෙන වටිනා අදහසක් අප වෙත පැමිණෙන දුක නිවන කියලා හිතන්න. ඉල්ලගෙන කන දුකයි ගන්න එපයි කියලා කියන්නේ. මේ ඔළුවේ දාගන්න එවයි පයුව කක්කා. වෙත පැමිණෙන දුක පැණි රසක්. ඒකට කියන්නේ දුක්පත් කියන දා දුප්පත් වෙලා තියෙනවා. පත් දුක් කියලා කියන්නේ නිවන. වෙත පැමිණිච්ච දුක කියලා කියන්නේ නිවන. ඒකට පස්ස ගන්න මිනිහට ඉතින් මම දන්නේ මයිටි බුදු අහනර වෙනම හැන්දකින් බෙදයිද කියලා. ඔය හැන්දෙන්මයි උන්වංශෙත් බෙදන්නේ. පැමිණි දුකට පස්ස ගන්න එක බුබ්බඩයා, කම්මැලියා, පුතජනයා, මෝඩයා, අන්ධකාරේ. ඌ ආය සංසාරයක් ඉන්න ඕන ওই දුක එනකම්. ආපු වෙලාවෙ ඔක හරහා ගියා නම් ඕනම මාරේක ඕනම කෙලෙසයක් බය වෙනවා. එනිසා මේකේ බලනකොට ඒක හරහා ගිහිලා ඒක නිසා සාදු කියලා ආයෙත් කියන්න ආයෙත් එනවනම් වරේ. මුළු රෑ එකක් නෙවෙයි 10ක් අරගෙන හිටියක් ප්‍රශ්නයක් නැහැ. හොඳයි වෙලාව විනාඩි 40ක් විතර අරගෙන තියෙනවා. ඒ නිසා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.